හිතට හසු වුණාට සිහි වුණාට සිහි කරන වෙලාවටත් වතුර එහෙම එකක් නැහැ කියලා තේරෙනවා. ආපහු ලැබුණොත් ආයෙත් පේනවා. ආයෙත් පේනවා. ආයෙත් ඔළුවහකට ගත්තොත් නැහැ. දැන් ඕගලන්ට බලන්න මේ ඡායාව දෙපොලක හම්බ වෙයි. කොතනද දෙපොල? ඇහෙන් දකින කොටයි මනසෙන් සිහි කරන කොටයි. ඔය දෙපොළ ඒ දෙපොළ හැටියටම හඳුනාගන්න. එතකොට මේ ශුන්්‍යතාවයේ ඉබේ මෙලඹ සිටිනවා. දැනට වෙලා තියෙන්නේ මේ පේන ඉස්සෙල්ලත් මේ පේන දේ නෑ පේනුනම් පස්සෙත් නෑ ඇහැට ගැටෙනකොටයි පේන්නේ. ඇහත් රූපයක් දෙක නිරුද්ධ වෙනකොටම පේන දේ නිරුද්ධ වුණාට ඇති බවට ආවරණය කරමින් අපිට මනෝ සම්පස්සේ උපදිනවා. මනසට එළව සිටිනවා. එතන අපි ආයතන දන්නේ මේ මනස ධර්මාරමණය දෙන්නාගේ ක්‍රියාවලියක් දැන් මේ හම්බ වෙන්නේ කියලා අපි දන්නේ ඒ හින්දා අපි ආපහු රැවටෙන මොකද්ද? රූපය කියලා. අපි එතනින් හඳුනාගත්තොත් මේ හම්බ වෙන්නේ මනසයි කියලා ඔන්න අපි දකින්න අපි සිහි කරන වෙලාවට දැකපු දේ එතන නැහැ කියලා. ටික ටික ටික ටික අපිට ඒක තේරෙන්න ගන්නවා. දැන් ඒකට මම කියන්නේ ඔතනින් යන්න බැරි වෙයි. ඔක අමාරු වෙයි. ඉස්සෙල්ලාම හිත සමාධි කරන කමතහනක් කරන්න. මේක දකින්න එක තැනකින් යන්න පුළුවන්. අමාරු නෑ එකම එක තැනක් තියෙනවා. මෙන්න මේ එකම තැන අල්ලගෙන යන්න පුළුවන් නම් හැම කෙනෙකුටම බොහොම පහසුයි. ඉස්සෙල්ලාම සිහිය කියන එක හුරු කරන්න. සිහිය කියන එක හුරු කරන්නේ කොහොමද? උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා කොන්ද ඍජුව තබා ගන්නවා පරිමුඛං මේ සිහිය පිහිටවා ගන්නවා නාසයේ කෙළවර හෝ මුඛ නිමිති පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සිහිය තබා ගන්නවා දැන් ඔයගොල්ලෝ ආනාපාන සතිය වඩනකොට නාසයේ හෝ තොල් දෙක ගාව හිත තබා ගන්නවනේ මේ හැම කමටහනකටම මේ සති නිමිත්ත නිමිත්තමයි හැම කමඨහනකටම මේ විදිහට හිත තබා ගන්නවා. එහෙම හිත තබාගෙන ඔන්න සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරනවා. තේරෙනවද? ආපහු හිත අහකට ගියොත් ආයෙත් ගන්නවා. ආයෙත් සති නිමිත්තෙන් හිත තබාගෙන සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරනවා. මෙහෙම ටිකක් කරන්න. ඊට පස්සේ හිතාමතාම ආනාපාන සතිය නතර කරනවා. නතර කළා සති නිමිති හිත තබාගෙන ඉන්නකොට ඔගලගේ මනසට ගලාගෙන ආපු විතරක තියෙනවනේ සිතුවිලි මේ හැම සිතුවිල්ලක්ම විදර්ශනා කරන්න හැම සිතුවිල්ලක්ම කියන්නේ ඔක්කොම බෑ Tamanta ප්‍රකට ප්‍රකට සිතුවිල්ල විදර්ශනා කරනවා කියලා කියන්නේ බහැර අරමුණේ විඥානය පිළිගන්න දෙන්නේ නැහැ බහැර අරමුණේ විඥානේ පිටන්න දෙන්නේ නැහැ කියන්නේ දැන් මෙහෙම ඉන්නකොට gedara මතක් වුණා කියලා හිතනොත් gedara මතක් වෙච්ච වගේ අතහරින්න නැතුව දැන් මේ මනස ධර්මාරම්මන නිසා හිතේම උපදින අදහසක් දැනගත නේද මේ gedara මතක් වුණා කියන ධර්මතාවය මනස තුළම හටගෙන මනස තුළම නැති වෙනවා නේද ওই විදිහට Tamanට සිහි වෙලා අතරිච්ච අරමුණු නැවත හරි සිහි කරගෙන ඔන්න කීපයක් මේ සිහි වෙන හැම ධර්මතාවයක්ම මනසයි කියලා සිහි කරනවා. ආපහු නතර කරනවා. ඒ ටික නතර කළා ආනාපාන සතිය වදනවා. ආයත ආනාපාන සතිය ටිකක් නතර කළා මේ නතර කළා ආයත අර වගේ විදර්ශනා කරනවා. මේකට කියන සමත විදර්ශනා යුගනද්ද වඩනවා කියලා. හිත සමාධි සමත කමඨානකින් හිත වඩනවා උපදින ධර්මයන් නුවණින් සම්මර්ෂණය කරනවා. ආපහු සමතකමට අහනකින් හිත වඩනවා. ආපහු නුවණින් ධර්මය සම්මර්ෂණය කරනවා. එතකොට මේ විදිහට හිත වඩවඩ නුවණින් ධර්මය සම්මර්ෂණය කරනකොට අපිට මේ මෙච්චර කල් ඇසුරු කළ මේ හැම දෙයක්ම එක්ම මන ආයතනය තුලින් හම්බ වෙයි. ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවත් බඹයක් වුණ ශරීරය තුලේ හම්බ වෙනවා. මෙච්චර කල් අපිට බාහිරෙන් හම්බ වෙන මේ ලෝකයක් තියෙනවනේ. ඕගලන්ට තේරෙයි බාහිර නිසා මේ ඔක්කොම තමා තුළ උපදින්නේ කියලා. එන්න එන්න ටික ටික ඒක ප්‍රකට වෙන්නේ. ඉතින් කරන්න ඕනේ බහැර තියෙනවා තියෙනවා කියලා සිහි වෙන සිහි වෙන හැම එකක්ම හඳුනා ගන්න ඇත්ත එහෙ තියෙනවා කියලා සිහි වෙන්නේ තමා තුල නේද කියන බව හඳුනගන්න. ඇත්ත ඒ සමතක මටමකින් හිත වඩනවා බහැරයක් තියෙනවා කියලා හිතනකොට බහැර තියෙනවා කියලා සිහි වෙන්නේ මෙතන නේද? මේ බව සීකරනවා. මේ විදිහට ඔහොම බලබල හිත වඩනවා. ඊට පස්සේ එදිනෙදා කටයුතු කරනා කරනකොට උයනකොට පියනකොට ගෙවල් දොරවල් අතුපතු ගන්නකොට මේ දහම් මනසිකාරයක් කරන්න බැරි හින්දා ඒ වෙලාවට හිත රැක ගන්න. බුදු ගුණ හෝ අසුබය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කියන මේ සතර කමතහනෙන් එකකින් එකක් උපයෝගී කරගෙන හිත රැක ගන්න හැම වෙලාවෙම. එතකොට මේකෙන් වෙනව මොකද්ද අලුතෙන් කෙලෙස් ධර්ම උපදින්නේ නැහැ. උපන්න කෙලස් ධර්මයක් තියෙනවා නම් මේක වැඩෙන්නේ නැහැ. මේ විදිහට හිත රැකගෙන කටයුතු කළාම හැමදාම ඇතුළත තියෙන පරණ කෙලස් දෙවිදී යනවා මිසක අලුතෙන් කෙලස් උපදින්න ඉඩ නැහැ. මොකද ගැඹුරු විදර්ශනා නුවණක් අපිට භාවිතා කරන්න තාම අපහසුයි. අනික මේ පංචායතනෙන් තාම පේන්නේ නැහැ අපිට. ඒ කියන්නේ මෙහෙම දකිනකොට පෙර නොතිබීමයි හටගත්තේ අනිත් පැත්ත බලනවා හටගත්ත දේ නිරුද්ධයි කියලා පේන බව එක්තරා ප්‍රතිඵලයක්. මාර්ගයේ වඩ වඩපු එකේ ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. මේ හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන මට්ටම. ඉතින් ඒක එළඹ සිටින මාර්ගයේ ඉඳලා තියෙන මනෝවිඤ්ඤාණ සම්පස්සේ හරහා. මොකද අදටත් මේ පෙනෙන දේ අපි දැනගත්තත් නැතත් පෙනින් පස්සේ නිරුද්ධ වෙනවා. ඒක නොපෙනිලා තියෙන්නේ මන ආයතනය ආවරණය කරන ආවරණීය ධර්මතා නිසායි. ඒ ආවරණීය ධර්මතා නැත්තම් ඕකට තමයි නීවරණ කියලා කියන්නේ. මේ රූපේ උපද නිරුද්ධ වෙනකොටම මේ දැකපු දර්ශනය මන ආයතනයෙන් ලැබෙන්නේ. සද්දය අහලා අවසන් වෙනකොට මේ සද්දය මන ආයතනයෙන් එළඹ සිටිනවා. හිත සමාධිය නම් ඒ එළඹ සිටින ගතිය නැහැ. එතකොට ඉබේම මේ දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධය කියන එළඹ සිටිනවා. ඒ නෝන එන්න නම් මන ආයතනේ හිතෙන්න ඕනේ. හිතේ හිතේ හිතේ හිතේ කතා කරන ගතිය තියෙන්නේ. ඕක අඩු වෙන්න ඕනේ. ඒක අඩු වුණාට පස්සේ හිතේ හිතේ කතා කරන ගතිය අඩු වුණාට පස්සේ ඉතා සියුම් විතර්ක කියලා කොටසක් මතුවෙනවා. ඒ කියන්නේ මේ තමා ඉන්නවා කියලා තේරෙන බවත් හිතේ පහළවෙච්ච විතර්කයක්. මේ වටපිටාව ඇස්ත වහගත්තාම අපිට මේ වටපිටාව තියෙනවා කියලා තේරෙනවනේ. මේක මේ වටපිටාව තේරෙනවා නෙමෙයි ඒ අපිට අපේ හිතෙන් පහළන සියුම් විතර්ක. ඒවා පව Tamanට ප්‍රකට වෙනවා. ඒ මට්ටමත් නිරුද්ධ වුණාමයි ඒ මට්ටමේ නොරැවටි ඉස්සරහට යනකොටයි අපිට මේ නීවරණ දුර වෙන්නේ. එතකොට මේ භාවනාව මේ දෙආකාරයට බෙදා ගන්නවා. මොකද්ද? එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට විශේෂයෙන් සතර කමඨහන් තියෙන්නේ. මේ සතර කමඨහන් අසුරු කරන්න ඕනම කෙනෙකුට ගැළපෙනවා. බුදුගුණ අසුභය මරණය මෛත්‍රිය කියන මේ සතර කමඨහන් අසුරු කරමින් කටයුතු කරන්න එක තැනක ඉඳගෙන ඉන්නකොට තමන්ගේ හිත වැඩෙන භාවනාවක් තියෙන්න ඕනේ. සමත කමඨහන එතකොට ඒ හිත වැඩෙන එක තැනක ඉන්නකොට හිත වැඩෙන සමත කමඨහන අපි ආනාපාන සතිය උදව් කරගන්නවා. ඊට අනුව විදර්ශනාව නුවණින් ධර්ම සමර්ථනය කරනවා. සමත විදර්ශනා යොගනද්ද වඩනවා ඒකට සීලේ සීලේ නැත්තම් ආරක්ෂාව ලැබිලා තියෙන මේ සතර කමතන බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති ඉතිම චතුරාර්යක භික්ඛු භාවයේ සීලවා සිල්වත් භික්ෂුව මේ හතර වඩනවා මොකටද තමන්ගේ සිල්වතාගේ ආරක්ෂාව කරන ඔය හතරෙන් කරන්නේ සීලය රැකෙනවා Nah itu 3 bilang persoalan silakan tanya. ඔය හැරි කතා කරලා කියන්නේ ප්‍රශ්න මෙතනේ කොහොමම ගිලම්පස වළඳන්න අපිට ප්‍රශ්න රාශියක ඇවිල්ලා තියෙනවා අපිට මේවා කතා කරන්න නැතිනම් වෙලා මතුවේ එහෙනම් ගිලම්පසම වළඳන ගමන් අපිට තියෙන ප්‍රශ්න ගැටලු ටික සාකච්ඡා කරමු අපි. දැන් වේදන් අපි කළ දේශනා තුලින් මේ පිටුතුන්ට යම් යම් අවබෝධ ලැබෙන්නත් ඇති නොලැබෙන්නත් ඇති ප්‍රශ්න ගැටලු දෙන්නත් පුළුවන්. අපිට කාලේ බොහොම අඩුයි. තියෙන ප්‍රශ්න ගැටලු ටිකෙන් අපි සාකච්ඡා කරමු. මගෙන් එක ඇත්තට ප්‍රශ්නයක් අහලා තියෙනවා ආනාපාන සති භාවනාව තුළ විදර්ශනාව ප්‍රායෝගික කරගන්නේ කෙසේද මේ මොහොතේ ආනාපාන සතිය පුහුණු කරන්නේ නම් නැහැ කියලා එතකොට අපි කොහොමද ආනාපාන සතිය වැඩි යුත්තේ ආනාපාන සතිය වඩන්න ඕනේ ආනාපාන සති භාවනාව කරන්නේ ඉතරදලා අර නාසිකාග්‍රේ හෝ මුඛ නිමෙත්තේ සිහිය තබා ගන්නවා අපිට හිත තබා ගන්න හැටි කොහොමද කියලා තේරුම් ගන්න අපහසු නම් අපිට මෙහෙම කරන්න පුළුවන් දැන් නාසයේ කෙරවලට හෝ තොල් දෙක ළඟට ඇඟිල්ල තියලා බලන්න පුළුවන්. ඇඟිල්ල තිබ්බම අපිට තේරෙනවනේ. හිත එතනම තබාගෙන නිමේ අත ගන්නහකට එතකොට ඔන්න සති නිමිත්ත හිත තියා ගන්නවා කියලා කියන්නේ අන්න එහෙම. ඒතකොට දැන් අත ගත්තට පස්සේ අපිට හිත තියෙන තැන හිතෙන් අල්ල ගන්න පුළුවන් නේ. තේරෙනවද? අන්න ඒ විදිහටම හිත තබාගෙනම ඉන්න එකට කියනවා සති නිමිත්ත හිත තියා ගන්නවා කියලා. එතකොට ඒ දැනුම සහිතවම ඉන්නවා. ඔතන මුඛ නිමිත්ත හෝ මේ තොල්දක හෝ නාසිකාග්‍රය කියලා කියන්නේ සමහර කෙනෙකුට මෙහෙම හිත දරුවාම නාසය කෙරවල හිත තබා ගන්න හිතට හසු වෙනවා හොඳට ප්‍රකටයි. සමහර කෙනෙකුට තොල්දක ගාව හිත තබා ගන්න පුළුවන් තොල්දක හිත හිතට ප්‍රකටයි. දෙකම අවශ්‍ය නැහැ. කෙනා කෙනාට ප්‍රකට තැන නාසය කෙලවර හෝ තොල්දේ කලංග තමන් තමට ප්‍රකට තැනට හිත යොමු කරගන්නවා. එහෙම හිත යොමු කරගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රාස්වාස කරනවා. දැන් අපි කියමු මම මේ ඉදිරියෙන් තියෙන වටාපත දිහා බලාගෙන ඉන්නවා. වටාපත තමයි මගේ ඇස් දෙකට හොඳට හසු වෙලා තියෙන්නේ. නමුත් ඒක මේ ඉස්සරහෙන් කවුරු හරි කෙනෙක් එහාට මෙහාට ගියොත් මම කෙලින්ම ඔළුව උස්සලා එයා දිහා බලන්නේ නැහැ. යන්නේ දිහා බලන්නේ නැහැ. වටාපත දිහාම බලාගෙන ඉන්නකොට ඉදිරියෙන් එහාට මෙහාට කෙනෙක් යන බව මට පේනවා. දකුණු පැත්තට යනවා ගියාම එහෙමත් පේනවා වම් පැත්තට ගියොත් එහෙමත් පේනවා. එතකොට මට මේ වටාපතත් පේනවා මෙයා එහාට මෙහෙට යන එකත් පේනවා එකට. ඉතින් දෙක තුනකින් වුණාට මට එකට පේනවා වගේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ ආනාපාන සතිය වඩනකොට අර මම වටාපිට දිහා බලාගෙන ඉන්නවා වගේ හිත හොඳට හිතට මේ නාසය හෝ තොල්දක ඇති බව හොඳට හසු වෙනවා. ඒ දැනුමම තියාගෙන ඒ දැනුම තුල ඉඳිමින්ම තමයි ආස්වාද ප්‍රසවාස වෙන බව හිත යොමු කරන්නේ. එහෙම නැතුව ආස්වාද ප්‍රස්වාස වාතයට විතරක් හිත යොමු කරුවාට මේ කමතහන වැඩෙන්නේ හිත ඒක අපි හිතලා හුස්ම ගන්න ගන්නට යවෙනවා එහෙම හිතලා හුස්ම ගන්න ගියොත් මේ ඔළුව තද වෙනවා ඔළුවට කුම් ඇති වෙනවා මේ හිර වෙනවා වගේ වෙයි ආනාපාන සතිය වඩනකොට ඔළුව කැක්කුම හෝ ඔළුව හිර වෙනවා ගැතිය වගේ ආවහම තේරුම් ගන්න මේ ආනාපාන සතියේ කමතහනට හිත තබපු ක්‍රමය වැරදි. ඉතින් මේ කමතහනට හරියටම හිත තබුවේ පටන් ගත්ත වෙලේ ඉඳන් මේ කය සැහැල්ලු ඒ විදිහට ආනාපාන සතියට හිත තබනවා. දැන් මේ සති කමතහන තුල නෑ විදර්ශනා කරනවා කියලා. එහෙම සති නිමිත්ත හිත සති නිමිත්ත කියලා මම හඳුන්වන්නේ මේ නාසය කෙලවර හෝ තොල්ලක ළඟ හිත තබා ගන්න එක මිසක ආස්වාස ප්‍රස්වාස වාතය නෙමෙයි. සති නිමිත්ත හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාස වාතයේද සිහියෙන් ඉන්නවා. සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. එතන මේ ධර්මතා තුනම අපිට ප්‍රකටව හසු වෙනවා වගේ. එහෙම ඉන්නකොට ආපහු අපිට දන්නේම නැතු අසරලා අරමුණු පිට යනවා. ඒ පිට ගියාම ආපහු මතක් කරලා සත්‍ය නිමිත්තට ගන්න. ආයෙත් සිහියෙන් අසරල පස්සට කරනවා. මේ විදිහට තමයි සමතේ වඩන්නේ. එතකොට කලින් කලට පුළුවන් සති නිමිත්ත එහෙම හිත තබාගෙන ආස්වාද ප්‍රාසාර වාසයට 100න් මේ ආනාපාන සති භාවනාව කරනකොට කරන ගමන් හිතට එක එක දේවල් මතක් වෙනකොට අර සති නිමිත්ත මොහොතකට නතර කරලා අර සිහිවිච්ච ධර්මතා අපි කියමු අම්මා සිහි වුණා, ගෙදර මතක් වුණා, යාළුවෙක් මතක් වුණා කියලා ඒ එකින් එක නුවණින් සම්මර්ෂණය කරලා බලනවා. මේ මනස ධර්මාරම්මන මනෝවිඤ්ඤාණය නිසාම අම්මා කියන දැනගැනීමක් ඇති වුණා නේද? මනස ධර්මාරම්මන මනෝවිඤ්ඤාණය කියන මේ ධර්මතා නැති වෙනකොටම අම්මා කියන දැනගැනීම නැති වෙනව නේද? තමා තුළම මේ අදහස ඇති වෙලා තමා තුළම නිරුද්ධ වුණා නේද? මේකද මනෝ සම්පස්යෙන් සහගත අදහසක් නේද කියලා මේ කුමන හෝ ආකාරයකට බහැර කෙනෙක් හෝ දෙයක් මතක් වුණා නෙමෙයි තමන්ගේ මනසෙන් තමන්ගේම මතකය විතරක සිහි කරගත්තා. ඒ දැනගත්ත දැනගැනලා දැනගැනලා ඇති වෙන්න හේතු වෙච්ච උපකාරී වෙච්ච ස්කන්ධ ටික තමන් තුළම නිරුද්ධ වෙනවා කියන නුවණ යොදන්නේ. බහැර තියෙන්නේ කියලා කෙනෙද්දි බහැර තියෙන්නේ කියලා හිතෙද්දි නෑ තමන් තුළමයි හටගත්තේ කියලා බල බල හිත වඩනවා. නෑ ඒ වුණාට බහැර තියනවාද කියලා හිතනකොට අපි කියමුකෝ අම්මා කියලා මතක් වෙනකොට අම්මා කියන එක මේ Taman තුලම හටගෙන නිර්දේශ එකක් නේ කියලා හිතනවා නෑ ඒ වුණාට බහැරක් ඉන්නවනේ කියලා හිතේ නෑ ඒ වුණාට බහැරක් ඉන්නවනේ කියන එක හිතෙන්නේ මෙතන නේද කියලා ඒ උපදින විතරකයට විතරක කරන එකට මෙතනයි උපදින්නේ කියලා බලනවා ඒ විදිහට බලනකොට බලනකොට මේ බහැරට නොයාම හිත වැඩෙනවා හිත සමාධි වෙච්ච දවසට අපිට පේනවා බහැර අපේ හිතන විදිහ යමක් නැහැ කියන එක. එතෙක් බහැර තියනවා කියන හුරුව නිසා එකින් එක එහෙම නැහැ කිව්වට ඒ උනට තියනවා නේ. කියලා ඒ වගේ හිතන හිතට ප්‍රශ්න කරමින් උපදිනවා. බහැර ඇති බවට උපදින දේ බහැර යමක් තියනවද මේ මනස තුල තියනවා කියලා නුවණින් සිහි කරනකොට ඒකට ප්‍රතිවිරුද්ධව මනසින් උපදින දේ මේ එකින් එක මනසමයි කියලා ඔප්පු කරගන්න ඕනේ. ඔප්පු කරගෙන ආපහු භාවනා කරනවා. හිත වඩනවා. ආපහු හිත වඩනවා නෝනේ සම්මර්ෂණය කරනවා. මේ විදිහට සමථ විදර්ශනා යෝගනද්ද වඩනවා. එතකොට නමුත් මට මේ සිහිය සම්බන්ධව කියලා දෙන්න කරුණු ටිකක් කියනවා. මේ ප්‍රශ්නයකට උත්තර වලට ඉස්සෙල්ලා මම මේ ටික ටිකක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙන සත්තු 6 දෙනෙක් ගැන නරියෙකුයි බල්ලෙකුයි කිඹුලෙකුයි නයෙකුයි කුරුල්ලෙකුයි වඳුරෙකුයි මේ සත්තු හය දෙනා අරගෙන සත්තු හය දෙනාගේ නැටි කෙරවල් හයේ වල්ග කෙරවල් හයේ ලණු කැලි හයක් බඳිනවා. ඒ ලණු කැලි හයේ ඉතුරු කෙරවල් ටික අරගෙන එකට ගැටයක් ගහලා අතාරිනවා. තේරෙනවද ඔයාලට කියන්නේ? දැන් මෙහෙම ගැටයක් ගහලා අතාරියාම නානා අදහස් තියෙන නානා ගැටි තියෙන සත්තු හය දෙනානේ දැන් ණය අදින උඹහට යන්න. කිඹුලා අදින වතුරට යන්න. නරියා අදින සොහනට යන්න. බල්ලා අදින ගමට යන්න. කුරුල්ලා අදින අහසට යන්න. වඳුරා අදින කැලේට යන්න. දැන් ලොකු කලබගැනියක්. ලොකු ආරවුලක්. ඉතින් මෙහෙම එහාට මෙහාට ඇදලා ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් ඔක්කොම ටික ඒ පැත්තට ඇදගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නවා සාමාන්‍ය ලෝකයාගේ මනස. දැන් මේ පින්වතුන්ටත් මේ පින්වතුනි ගෙවල් දොරවල් කටයුතු කරනකොට මනස. නානා ගති ඇති නානා අදහස ඇති සත්තු හය දෙනා වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරයේ මනස. අර නරියට හොනට යන්න බල්ලා ගමට යන්න අදිනවා වගේ ඇහැ අදින රූප බලපං ගාන අදින ශබ්ද අහන්න නාසය අදින ගඳ සෝත ලබං දිව අදින රස පැත්ත කාය අදින ස්පර්ශ ලබං හිත අදින ධර්ම ආරම්මනවල ඒක දැන් ලොකු කලබගන්නේ ලොකු ආනවුල නොසන්සුන්කම යමක් යමෙක් යමෙක් මෙතන බලවත් වේද ඔක්කොම ටික එකතර ඇදගෙන යනවා රූප බලන්න තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා ඔන්න පිච්චර බලනවා ඒකට. සද්ධාහන තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික ඇදගෙන ඒ සතා ඒ පැත්තට යනවා. දැන් මේ දෙන්නේ මොකද්ද? ලෝකයාගේ මනස. දැන් අපි සාමාන්‍ය බණ භාවනා නොකර ඉන්නකොට ගෙදර දොරේදී ඔන්න ඔය පැවැත්ම තමයි හැමෝගෙම තියෙන්නේ. ඊට පස්සේ දෙවණියට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ වඩන්න උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දෙන්නේ. දෙවණියට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දෙන්නනවා නානා අදහස් ඇති නානා ගති ඇති අර සත්තු හය දෙනාගේ නැටි කෙලවර කෙරවලවල් හය අර වගේ ලණු කැලි හයක් බඳිනවා. බඳලා ඉතුරු ලණු කෙරවල් හය කණුවක බඳිනවා. දැන් දැන්දාම ඉස්සල්ලා වගේ එහාට මෙහාට අදගෙන යන්න උත්සාහවත් වෙනවා. උත්සාහවත් වුණාට අදගෙන යන්න පුළුවන්ද? බෑ. ඉතින් මෙහෙම උත්සාහවත් වෙලා උත්සාහවත් වෙලා අදගෙන යන්න බැරි කම හින්දාම එයා මොකද කරන්නේ? කනෝ මුලම ඉන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම සතර සතිපට්ඨානයේ කැඹකට උපමා කරමි. කනුවකට උපමා කරමි කියලා. ඇදගෙන ගියාට ඇදගෙන යන්න බෑ. කනුවේ බැඳලා හින්දා. දැන් හොඳට බලන්න ඕගොල්ලෝ භාවනා කරන්න ගියාම ඕගොල්ලන්ගේ මනසට මේ සතර සතිපට්ඨාන තැඹක් වගේ අහුවෙලා තියෙනවා. අපි මෙහෙම කියන්න. ඔයගොල්ලෝ බුදු ගුණ හෝ අසුබේ හෝ මරණය හෝ පැයක් විතර භාවනා කරනවා කියන්නකෝ. පැයකින් පස්සේ නැගිට්ටට පස්සේ ආපහු සත්තු ඇදගෙන යනවා වගේ නේද? ඒ පැය පැය භාවනා කරනකොට ඒ විදිහටම කොහාටවත් දුවන්නට මනස පවතිනවා. ඒ පැය හරි දෙක හරි භාවනා කරලා නැගිට්ටට පස්සේ අර සත්තුන්ට ඇදගෙන යන්න බැරි විදිහේ උපකාරක ධර්මයක් අපිට ලැබිලා තියෙනුනේ. අර පැයක් භාවනා කරපු එකෙන් ඒකේ ප්‍රතිඵලය කියලා කියන්නේ පැය තුල හොඳට හිටියා කියන එක නෙමෙයි. මේ ඇහැට කනට දිවට නාසයට ශරීරයට එක එක අරමුණු හම්බ වෙද්දී ඒව ඔස්සේ ඇදගෙන යන්න බැරි විදියට කීය හුරු වෙන ගතිය තියෙන්න ඕනේ. එකතන ඉඳගෙන ඉන්නකොට කරන භාවනාවෙන් හිත දුවන්නේ නැතිකම මත රාග දේශ මොහ නාපු කම මත කමඨහන වැඩෙනවා කමඨහන සමුද්දයි කියන්නේ ඒ එකතන ඉඳලා කරන දෙයින් තමන් එදිනෙදා ගත කරන ජීවිතයේ තමන්ව ආරක්ෂා වෙන බව මත රාග දේශ මොහ අඩු වෙන බව මත තමන්ට සිහිය කියන එක අරමුණු හම්බ වෙද්දි පිළිතුරාගෙන ඉන්න පුළුවන්කම මතයි භවනාව සමුද්ද වෙනවද නැද්ද කියන එක තියෙනවා. තේරුණාද කියන්නේ? ඒ හිඳයි මම කියන්නේ ඔයගොල්ලෝ සත්‍ය නිමිති හිත සබාගෙන මෛත්‍රී භාවනාව කරන්න පය. මම මේක කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ සැයකින් පස්සේ මෛත්‍රී භාවනා කරලා නැගිට්ට මේ හිත සත්‍ය නිමිති තුල තියෙන හොරුව හිටිනවා එනවා. ඊට පස්සේ ඕගොල්ලෝ හුරු වෙන්න ඕනේ එක තැනක පැයක් ඉඳලා සති නිමිත තුල හිත හුරු වෙන විදිහටයි අර මනස්කාරය කළේ. වැඩ කටයුතු කරද්දී ඒ සති නිමිතට සිහියම වැඩ කටයුතු කරන්න. සති නිමිතට සිහියම වැඩ කටයුතු කරන්න තාම සිහිය හුරු නැති හිඳයි පැය දෙක තුන එකතන වාඩි වෙවි ඉඳලා මේ සිහිය හුරු කරන්නේ. බුදු ගුණ ආනාපාන සතිය මේ හැම කමදාන්ම කරන්නේ මේ සිහිය හුරු කරන්නේ. මේ සිහිය හොඳට හුරු වුණාම Tamanට එළඹ සිටි සිහියේ ඕනම කටයුත්තක් කරන්න පුළුවන්. මේ සිහිය එන්නේ Taman තුල සති නිමිති හිත බැඳී පවතින ගතිය වැඩෙනවා. මේකට කියන කායගත සතිය කියලා. කාය කෙරේ පවතින සිහිය වැඩෙන්නේ. මේ සිහිය සති ඉන්ද්‍රිය වෙනවා. ඕනම කටයුත්තක් කරන්න පුළුවන් සිහිය ප්‍රධානව කියන තැනට එනවා. ඊට පස්සේ මේ සිහිය සති බලවම මේ සිහිය බලවත්ව පිටා සිටිනවා. ඊට පස්සේ ඕනම යමක් අවබෝධ කරගන්න අංගයක් වූ සිහියක් වෙනවා. සති සම්බොජ්ජංගය වෙනවා. මේ සිහිය යමක් නම් යථාර්ථයේ යථාර්ථයේ දකින්න මට්ටමට උපයෝගී උපකාරී වූ සිහියක් වෙනවා. සම්මා සති. එබඳු වූ සිහිය ප්‍රතිඵලය තමයි සම්මා සමාධිය. අපි වා උත්සාහය තියෙන්න ඕනේ සිහිය පිටව ගන්න. උත්සාහයෙන් සිහිය පිටුවා ගත්තාම වායාම සති කියන දෙකේ ප්‍රතිඵලයට සමාධිය කියනවා. එහෙම නැත්නම් හිත සමාධිය වෙන වෙන ක්‍රමයක් නැහැ. ආනාපාන සතියෙන් හිත සමාධිය වෙනවා කියලා නැහැ. ආනාපාන සතියෙන් නැත්තම් බුදු ගුණ වලින් මරණයෙන් හිත සමාධිය වෙනවා කියලා කියන තැන වෙන සිද්ධිය මේකයි. මේ කමතහනට හිත සිහිය තබනකොට සිහිය කියන එක වැඩෙනවා එන්න එන්න. සති ඉන්ද්‍රිය සති බල සති සම්බොජ්ජන්ගේ සම්මා සතිය කියලා. ඒ සමාධියට පෙන්නන්නේ වායාම සති සමාධි කියලා. වායාම සති කියන දෙකයි සමාධියට පිරවර වෙන්නේ. වායාම සති කියන දෙයට සම්මාදිට සංකප්ප දෙක උපකාර වෙලා තියෙනවා. මහන්නේ මේ ආර්ය සම්මා සමාධිය පිරිවර සහිත ප්‍රත්‍ය සහිත යයි කියන කියලා පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. ඒ හින්දා හොඳට මතක තබා ගන්න යම් කමතහනක් වැඩිවා නම් මේ සති නිමිත්ත තියාගෙනම කමතහන වඩන්න ඊට පස්සේ ටික ටික හුරු කරන්න මේ සති නිමිත්ත ඉඳගෙන වැඩ කටයුතු කරන්න ටික දවසක් යනකොට අපිට හොඳට හුරු වෙනවා මේ සිහිය අපි හිතලවත් අතහරින්න බැරි ගන්නටපත් වෙනවා දරුවෙක් අපි හදන්නේ ඇයි පුළුවන් කරන්නේ බැරි කාලේ සලක ගන්න වතුර උගුරක්වත් දෙයි කියලා නේ. මේ භාවනා කරන්නේ එහෙම ප්‍රතිඵලයක් දැකලා පුළුවන් කාලේ මේක කරන්නේ බැරි කාලේදී රැකෙන්න. හැමදාම ඔක කළොත් මු විතරනම් සිහිය පිළිගන්නේ නොකොළොත් පිළිගන්නේ නැත්තම් බැරි කියලාකට බෑ. එහෙම නැහැ. මෙහෙම කළාම මේක එන්න එන්න වැඩෙන්න ඕනේ මේ සිහිය. වඩන්න පුළුවන් එකක්. දැන් අද පැයක් බුදු ගුණ භාවනාව කරනවා හෙටත් භාවනා කරනවා ওই මානසිකාරය තුළ මොකද වැඩෙන්නේ වැඩෙන්නේ එකක් මේ අද පැයක් භාවනා කළත් සිහිය මෙතන හිටින බවයි හුරු කළේ හෙට පැයක් භාවනා කිරීමනොත් කරන්නේ මේ අන්තිමට මේ සිහිය මෙතන බැඳී පවතින ගතිය තමයි එන්නේ වැඩෙන්නේ ඔකට කියන කායගත සතිය කියලා කය කෙරෙහි සිත එළඹ සිට අපිට රූපෙට, සද්දෙට, ගන්ධෙට බාහිරයේ සිද්ධ පතිත වෙන්නේ නොදී කය කෙරෙම සිය තබා ගන්න මේ උත්සාහය. කායගත සතිය. එතකොට මේ හිත රැකිලා රූපේ උපාදාන නැහැ, සද්දේ උපාදාන නැහැ. අපිට හම්බ වෙනකොටම කෙලින්ම රූපයම හම්බ වෙන හිඳයි අපි රූපයම බැඳලා තියෙන අහකට ගියත් ආයෙ මෙහෙ තියෙනවා වගේම. දැන් මේ කෙලින්ම රූපයට අපේ හිත ඉලක්ක වෙන ගතිය නතර කරන්න මේ හදන්නේ. ඒ වගේ සිහිය කියන එක වඩන්න ඕන එකක්. සතිපට්ඨාන කියන්නේ ඒක සිහිය පිළිටවන්න ඕනේ. ඉස්සෙල්ලාම කායાનුපස්සනාව. මේ කය කෙරෙහි හිත හොඳට වැඩුණාම මේ සති නිමිත්තම සැපසහගත වෙනවා. එදාටයි වේදනානුපස්සනාව වැඩෙන්නේ. වෙන මොකද ඔයගලන්ට හම්බ වෙන්නේ නැහැ. සුඛ සහගත කායගත සතිය. එදාට වේදනාවෙන් වැළෙන්න බලන්න තියෙනවා. එකම තැනින් ඔක්කොම වැඩෙන්නේ. ඉතින් මම කිව්වේ මේ සත්‍ය නිමිත්ත තුල හිත තබා ගන්න උත්සාහවත් වෙන්න. ඕනම වැඩ වැඩ කටයුත්තක් කරද්දී කමතනක් වඩද්දී සත්‍ය නිමිත්ත තුල හිත තබාගෙනම කරන්න හුරු වෙන්න. එහෙම නැත්නම් අපි භාවනා කළා නැහැ. භාවනා කළා නෙමෙයි. නෑ නෙමෙයි සතිපට්ඨානේ වඩලා නැහැ. පැයක් දෙකක් බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රිය අසුභ දස අනුසති මේවා හිතුවා කියලා සතිපට්ඨානෙ වැඩුව නෙමෙයි. සතිපට්ඨානෙ වඩන්න පටන් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? මේ සත්‍ය නිමිත්ත තුල හිත තබාගෙන මේ සත්‍ය නිමිත්ත එන්න එන්න වැඩෙන බව බල බල සති නිමිත්ත සති හිත සති නිමිත්ත තුල පවතින ස්වභාවය එන්න එන්න වැඩෙන බව දැක දැක කරන්න ඕන එකක්. සතිපට්ඨානේ වඩනවා කියලා තමන්ට තේරෙන්න ඕන දැන් වැඩෙනවා කියලා තේරෙන්න ඕන. ඒකවල තමයි හොඳට වීර්යයත් මේ තමන්ටම ප්‍රතිඵල හැමදාම තේරෙනවා. ඊට වඩා අද හිත හොඳට එළඹ සිටිනවා. ඊට පෙරදට වඩා අද හිත හොඳට එළඹ සිටිනවා. දවසින් දවස තමන්ට ප්‍රතිඵලයක් තියෙනවා. දැන් හොඳට සතිපට්ඨාන තුල හිත තබාගෙන මට වළංගු ගන්න ටික හොදන්න පුළුවන්. දැන් පොල් ටික ගන්න පුළුවන්. මේ සිහිය හිත සබාගෙන මේ කරනකොට මේන් ඇති වෙන ප්‍රතිඵලය දැකීමෙන්ම තමන් තුළ සතුට ප්‍රමෝදය උපදිනවා. ඇයි ඒ? තමන් තුළම දවසින් දවස පේන විශේෂණයක්. ඊයේ මේ සති නිමිත තුල තියාගෙන පැයක් භාවනා කළා. අද හොඳට සති නිමිත තුල හිත සබාගෙන ඊට වඩා කරන්න පුළුවන්. ඒ අද මේට වඩා ඊයකට පෙරකට වඩා හොඳට අද පුළුවන්. මේ දවස් තුනේම ගත්ත හුරුවෙන් දැන් වෙනදට වඩා හොඳට වැඩපල කරද්දී මෙතන හිත තබාගෙන වැඩපල කරන්න පුළුවන්. සතියක් විතර යනකොට මේ සත්‍ය නිමිත්ත දෙන්න නොවීම දැන් පොල් ගන්න පුළුවන්, ගේ අතු ගන්න පුළුවන්, ප්‍රතිහව ගන්න පුළුවන්. දැන් වෙනද වගේ බලන්න නිදිමත ගතිය හැදෙයිද කියලා. වෙනද වගේ තරහ යයිද කියලා බලන්න, කළා බලන්න. වෙනද වගේ කුසීතකම ඇති වෙයිද කියලා බලන්න. ප්‍රතිපලයක් දකින්න නැත්නම් බොරුවට නිකන් කරන්න එපා. දහම නෙමෙයි. දවසින් දවස විශේෂණයක් වෙන්න ඕනේ. එකතන පල් වෙනවා නම් කරන දේ අවුරුදු ගණන් මාස ගණන් කරනවා පිච්ච මුක්තියක් තිබ්බ වගේ හැමම නම් වෙලා නැහැ නේද? බොරු නෙමෙයි මම කියන්නේ. හැමදාම අපි අපේ හිතපු තැනම නම් අපේ මනස කොච්චර බඳ කතා කරුවොත් වැඩක් නෑ. එහෙනම් කොතනක හරි වැරදිලා තියෙනවා. ඔගොල්ලෝ කළා බලන්න ඕන හරියට කළොත් මේ කියන දේ ඔයගලන්ටම ස්පර්ශ කරන්න පුළුවන්. ඒ විදිහට සිය හුදු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කුබ්බාපර රත්නේ පෙරපසු රාත්‍රියන්හි විශේෂයක් දැකදක කරන්න කියන්නේ. ඊට වඩා අද විශේෂයි. අදට වඩා හෙට විශේෂයි. හැමදාම ඊට වඩා අද විශේෂයි. ඊට වඩා අද විශේෂයි කියලා දැක දැක. ඒ විදිහට කරන්න. එහෙම කළොත් මේ ධර්ම මේ දේශනා කරන එක ගැඹුරු නෑ. නැත්තම් හැමදාම එකතන ඉන්න දෙය. එහෙනම් ඒ විදිහට කරන්න. ඔය ටික කොහොම කළා බලන්න. එතකොට මේ විදර්ශනාව අමාරු නෑ. කිලෝ 5ක විතර බරක් අවුරුදු 4ක 5ක පොඩි ළමයෙක් අතට දුන්නොත් ගොඩක් වෙලා උස්සන් ඉන්න පුළුවන්ද? ඇයි? බරයියට නෑ. අවුරුදු 20ක් විතර තරුණයෙකුට දුන්නොත් ගොඩක් වෙලා උස්සන්න පුළුවන්ද? පුළුවන්. ඇයි මේ කිලෝ පහ හරිය අසාධාරණයි. කිලෝ පහ පොඩි ළමයි ගාවට එනකොට බර වැඩි දරලා ලොකු ළමයි ගාවට එනකොට බර අඩු වුණාද? එහෙනම් කිලෝ පහ පහමයි. කෙනා කෙනාගේ දරාගෙන ඉන්න හැකියාව නොහැකියාව මත බර අඩු වැඩි උනේ නේ. ඒ වගේ මේ ධහම ගැඹුරු නෑ ධහම ධහමමයි. ඒක කෙනෙක් ගාවට එනකොට ගැඹුරු වෙනවා කෙනෙක් ගාවට එනකොට ගැඹුරු වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. කෙනා කෙනාගේ දරාගෙන ඉන්න හැකියාව නොහැකියාව මතයි මේක ගැඹුරා නොගැඹුරු වෙන්නේ. හොඳට මතක තියාගන්න. අර පොඩි ළමයා අවුරුදු 20 විතර තරුණයෙක් වෙච්ච දවසට එයාටත් මේක වැඩ නෑ. ඒ වගේ අද ගැඹුරයි කියලා ඉන්න කෙනෙකුගේ මනසේ තියෙන නීවරණ ධර්ම දුරු වුණොත් එයාට මේ ධර්ම ගැඹුර නැහැ. කෙනෙක් එහෙම නැතුව මේ ධර්ම අසාධාරණයක් කරලා නම් එක් කෙනෙකුට ගැඹුරයි එක් කෙනෙකුට ගැඹුර නැහැ. කිලෝ පහ අඩු වැඩි වෙන්නේ නැහැ. කිලෝ පහ පහම. නේ? ඒ වගේ මේ ධර්ම නොගැඹුරු කෙනෙක්ගාව දෙනකොට නොගැඹුරු කෙනෙක්ගාව දෙනකොට ගැඹුරු වෙන්නේ නැහැ. අපිට අද ගැඹුරු වගේ තේරෙනවා නොතේරෙනවා නම් තේරුම් ගන්න දේශනා කරන දේශකයන් වහන්සේගේ හෝ දහමේ දෝෂයක් නෙමෙයි. මේක දරා ගැනීම අපේ හැකියාව නෙමෙයි. එහෙනම් එතන හදා ගන්න ඕනේ දැන් ටිකක්. එතන උත්සාහවත් වෙන්න. අපිත් වැඩි හිටින දවසක් තියෙනවා. එදාට අපිට කරොත් දෙ ඉක්මනට එන්න. තේරුණාද? ඒ විදිහට එහෙනම් සිහිය පවත්වා ගන්න. ඊට තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ පාරමිතා ධර්ම සම්පූර්ණයෙන් දැන තම තමන් ඒ කියන්නේ කෙනෙකුගේ පාරමිතා සම්පූර්ණයිද කියලා තම තමන් දැනගන්නේ කොහොමද? මහරහත් භාවය සඳහා අවශ්‍ය පාරමිතා ධර්ම පිළිබඳ විස්තර කරන්න. එතකොට පාරමිතා ධර්ම සම්පූර්ණද කියලා අපිට දැනගන්න අමුතු ක්‍රමයක් නැහැ. නමුත් හැබැයි බුදුරජාණන් වහන්සේ එක දෙයක් දේශනා කරනවා. කෙනෙක් සත්‍යසා බණ අහනවා නම් අහංකන් දුන්න දහම හොඳට ධාරණය කරගන්නවා නම් ධාරණය කරගෙන නුවණින් හොඳට හිතනවා නම් මහාන් මෙපමණක මෙයාට පාරමිතා සම්පූර්ණයි කියලා දැනගන්න තියෙනවා. දැන් තියෙන උත්සාහවත් වෙන්න. තේරුණාද? ඊගාට තව කරුණක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂ පරිණි ධර්ම පිරුවා. පුරල ඉවර වුණා. ඒකට ප්‍රතිඵලය හැටියට තමයි බුද්ධත්වයට පත් වෙන්න උපන්නේ නේ. දැන් මම පාරමිතා සම්පූර්ණ කරලා තියෙන්නේ මම බුදු වෙයි කියලා මාළිගාදලා හිටියනම් බුදු වෙයිද? නෑ. පාරමිතා සම්පූර්ණ වෙච්ච කෙනා ඒක නිස්සාරකට පත් කරගන්න වීර්ය කළ යුතුයි. සම්පූර්ණ පාරමිතා සම්පූර්ණ නොවිච්ච කෙනා සම්පූර්ණ කරගන්න වීර්ය කළ යුතුයි. දෙන්නම කළ යුත්තේ ඒක. පාරමිතා සම්පූර්ණ වෙච්ච කෙනා සම්පූර්ණ නොවිච්ච කෙනා සම්පූර්ණ කරගන්නත් කළ යුත්තේ මේ සත්‍යධර්මයේ නෝනින් සම්පර්ධනය කළා ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැඩි යුතුයි. පාරමිතා සම්පූර්ණ කරපු කෙනා නිස්සාවටපත් වෙන්නට කළ යුත්තේ ඒක තමයි. ඒ හින්දා පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. කල යුත්තේ දැන් අපි කරමු. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකක්ද කියලා තේරුම් අරගෙන වඩන්න උත්සාහවත් වෙමු. පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවා නම් අපි rahat වෙයි. පාරමිතා සම්පූර්ණ වෙලා නැත්තම් පාරමිතා සම්පූර්ණ වෙයි. නේද? පාරමිතා සම්පූර්ණ වෙලා නැත්තම් පාරමිතා සම්පූර්ණ වෙයි. එතකොට අපිට ඒ හින්දා මේ ක්‍රම දෙකෙන්ම තියෙන්නේ මොකද්ද? එකට. මොකද පාරමිතා කියලා 아무තු දෙයක් ඕනේ මේ බණ අහලා අහලා අහලා මේ හුරුව මෙන්නෝනේ. ඉතින් එහෙම එනකොට විශේෂයෙන් දැන් අපි දන්නවා දස පාරමිතා තියෙනවා. දාන පාරමිතා, සීල පාරමිතා කියලා. මේ පාරමිතා ඇයි එහෙම පෙන්වන්නේ වෙන මොකුත් නෙමෙයි. දන් දෙන මට්ටමවත් නැති දැඩි ලෝභ කෙනාට සිල් රකින්නවා කියලා එකක් බෑ. එතකොට සිල් රකින්නවා කියන මට්ටමක් නැති කෙනා කාමයේ අතහරිනවා කියන එකක් නම් නෑ. ඔය වගේ එකින් එක එකින් එක ටික ටික හුරු වෙන්න ඕනේ කමක් කියන්නේ. ඉතින් එහෙම හුරු වෙච්ච හිඳයි අපේ මේ ජීවිතය අද දහමක් අහන්න වීර්ය කරන්න කියලා මේ පාත්වල ලැබිලා තියෙනවා. ඉතින් දැන් අපි කරන්න ඕනේ මට පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ කියලා පැත්තකට වෙන එකවත් එහෙම නැත්නම් පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන රහත් වේ කියලා පැත්තකට වෙන එකවත් නෙමෙයි. ඔය දෙන්නම කල යුත්තේ වීර්ය කරනක වීර්ය කරනවා. එතකොට හරියට ප්‍රශ්නයක් තියෙනවා මට ප්‍රශ්නේ තියෙනවා හේතු හේතු නැති කල්ලි ඵලයක් හටගෙන නම් හේතු නිරුද්ධ කල ඵලයේද නිරුද්ධ මේ ධර්මතාවය අනුවෙන් ඉදිරියට පවතින ආර්ය මාර්ගයේ ධර්මතාවය පැහැදිලි කර දෙන ලෙස තකවරෙන් ඉල්ලයි. ඒ කියන්නේ හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා නම් හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා නම් එතන එහා පවතින ආර්ය මාර්ගය පැහැදිලි කරලා දෙන්න කියලා කියන්නේ. ඒතර දකින්න හේතු නිසා හටගන්න ධර්ම හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන මේ සිද්ධිය තුල අපි දැක්කේ මොකක්ද කියන්නේ. මම මතක් කළා අපි මේ යන්නේ මොකටද කියන එක. අපිට ඕන වෙන්නේ හේතු නිසා හටගත්ත දේ හේතු නැතිනම් නැති වෙනවා කියන එක බලන්න නෙමෙයි අපිට ඕනකම තියෙන්නේ. අපිට ඕන මේ ජරා මරණ දුක නැති කරන්න. මේ ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ගියාට පස්සේ හම්බෙච්ච ධර්මතාවයක් වුණා මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන කාරණාව අපිට තියෙන්නේ හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ නැතිකම හින්දා ඇති බවක් හසු වෙනවා අපිට. අපිට අපිට දුක් දුම්නස් සම්බෙන්න මේ ලෝකයේ තුල ඇති බවකින් අපි තියනවා ස්ථිරයි ඉන්නවා කියලා සැපයි කියලා හිතාගෙන ඉන්න දේ කැඩෙනකොට බිඳෙනකොට ජරා මරණ දුක අපිට උපදිනවා. ඇයි මේ දුකට හේතුව කියලා අපි හොයාගෙන ගියාම ඒ දුකට හේතුව අනිත් දුකට හේතුව තමයි අපිට හම්බ වෙන දෙයට අපි කැමති වෙන එක. කැමැත්ත. අපි කැමති උනේ මේවා මේ හේතුවකින් හටගෙන තියෙන්නේ. අපි කැමති වුණත් නැතත් හේතුව නැති වෙනකොට නැති වෙනවා කියලා නොදන්න කම හින්දා කියලා දන්නේ ඒ හින්දා අපි මේ දෙයට කැමති වෙනවා අපි කැමති වුණාට ඒක හේතුව නැති වෙනකොට නැති වෙනවා එතකොට අපිට දුක එනවා එහෙනම් මේ හේතුඵල ධර්ම දැක්කහම හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන නුවණ ඇති වුනහම අපි මේ ඵලයේ බැඳෙන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ ඒ තණ්හාව නැති වුණොත් අපි ලෝකෙට නොබැඳුණු සිතින් වාසය කළොත් හේතු නිසා හටගන්න දේ හේතු නිරුද්ධ වුණාට දුක අපිට එන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ දුක දුක ඇතිවීම නැතිවීම දැනගෙන ඒ දුක්ඛ නිරෝධය සාත් කිරීමටයි මේ හේතුඵල ධර්ම තියෙන්නේ. ඒ ඒ දුක්ඛ නිරෝධය සාත් කරන්න හේතුඵල ධර්ම අනුව බලන්නේ. හේතුඵල ධර්ම බැලීමෙන් අපේ දුක නැති බව සාත් වෙලා තියෙනවා. අපි කියමුකෝ හැමදාම යකඩ කැල දෙකක් ගැටීම නිසා ඇති වෙන සද්දයට අපි ගොඩාක් කැමතියි. අපි කියමු අර ආලෝකයට අපි කැමතියි. අපි ආලෝකයට කැමති වුණාට ඒ ආලෝකය නැති වෙනකොට අපිට දුක් දුම්නස් වෙනවා. ආලෝකය නැති වෙනකොට අපිට දුක් දුම්නස් වෙන්නේ ආලෝකයට කැමති නිසායි. අපි ආලෝකයට කැමති වෙලා ආලෝකේ සබා ගන්නවට කැමති උනේ. අපිට ඕන විදිහට ආලෝකේ සබා ගන්නවට සබා ගන්න අපි කැමති උනේ. අපිට ඕන විදිහට පවතිනවට අපි කැමති උනේ. මේ ආලෝකයේ හේතුන්ගෙන් හටගත්ත කියලා එකක් දන්නේ නැති හින්දායි. අපි දන්නවා මට ඕන වෙලාව ඕන වෙලාව වෙනකන් තබා ගන්නත් එපා වෙලාවට අතහරින්නත් බෑ මේ ආලෝකයේ හේතුන්ගෙන් හටගත්තු. ඇයි මේ හේතු ටික තිබුණොත් තියෙනවා ඒ හින්දා මට ඕන වෙලාවට අතහරින්න බෑ. හේතු ටික නැති වුණ නැති වෙනවා එතකොට ඕන වෙලාවක් මට තියාගන්න බෑ. එහෙම දැකලා මේ ආලෝකයේ ගැන ඇත්ත දැක්කොත් අපි ආලෝකයේ තබා ගන්නවත් අයින් කරන්නවත් යන්නේ නැහැ. තබා ගන්නවත් අයින් කරන්නවත් යන්නේ නැතුවම අපි ඒක ඇරිලා ගැටලා නැහැ. එහෙමත් අපිට දුක ඒ අවබෝධ ලැබෙන්න යම් හේතුඵල ධර්ම බලන්න. හේතුඵල ධර්ම බැලීමෙන් ආපහු පිරලා තියෙනෝනේ අපේ එනවන. තේරුණාද කියන්නේ? ඒ විදිහට ඒකයි එතකොට ආර්ය මාර්ගය කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ආර්ය මාර්ගය කියලා කියන්නේ මේ හේතුඵල ධර්ම දැකීමේ කියන්නේ දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා නැති කරන මාර්ගය හැටියටයි හේතුඵල ධර්ම දැක්කේ හේතුඵල ධර්මෙන් ආපහු කරලා තියෙන්නේ මොකද්ද මාර්ගයේ වැඩිමෙන් සමුදය දුර වෙලා නිරෝධය සාර්ථක වෙලා දුක පිළිසින් දැකලා අපිට ආපු දුක නිරුද්ධ වෙලා කියන එක වෙලා තියෙනවා ඔය ටිකයි මේ වෙන්න ඕනේ ඒකයි බලාපොරොත්තු තව මොනවද කියන ප්‍රශ්නේ තව මොනවද කියනද ගැටලු එහෙම? උදේ කතා කරපු දේවල් වල නොතේරුම් ගන්න තියනවාද? සාමාන්‍යයෙන් අදාළ නැහැ. සත්‍ය මුත්පාත් ධර්මයේ පංච ඉන්ද්‍රිය පංච බල කියලා දෙකක්. මේ දෙකටම අපි එකම කර්ම කාරණා තමයි පැහැදිලි කරන්නේ. ඇයි එහෙම වෙන්නේ හේතුව ගැන මට පොඩ්ඩක් කියන්න. පංච ඉන්ද්‍රිය පංච බල කියන දෙකටම එකම කරුණේ දෙන්නලා දෙනවා. එහෙම වෙන්නේ ඇයි එහෙම මොකද දෙකක් හිතේ වෙන ප්‍රශ්න එතකොට සත්‍යස් බෝධිකාර්ය ධර්මයන්ගේ ওই දෙක විතරක් නෙමෙයි. මේ බොහෝ ධර්ම අපි කියමු 100 ගත්තාම 100ම මේ එකම ධර්මයේ වැඩි දියුණුවක් නයි පෙන්වන්නේ. ධර්මතා පංච ඉන්ද්‍රිය පංච බල කියන ධර්මතා දෙකක් නෙමෙයි අපි කියමු සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවය ගන්න ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධානයි කියන අර්ථයෙන් ලෝකේ ඕනම කරුණකට සම්බන්ධ වෙද්දී ඕනම අරුමුණක් ගනිද්දී මේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන අංග පහ ප්‍රධාන කොට ලෝකේ අරමුණකට සම්බන්ධ වෙන්න පුළුවන් මට්ටමට අපේ මනස වැඩෙනවා. ඒතර කියනවා මොකද්ද? ඉන්ද්‍රිය කියලා. මේ සිහිය ප්‍රධානම සිහිය දැන් අපි 80 කටයුතු කරන්නේ. සිහිය ප්‍රධාන, සද්ධාව ප්‍රධාන, සිහිය ප්‍රධාන, වීර්ය ප්‍රධාන, සමාධිය චිතේ එකඟකම ප්‍රධාන නුවණ ප්‍රධානව කටයුතු කරන්න පුළුවන්. ඒ මට්ටමට කියනවා සති ඉන්ද්‍රිය කියලා. මේ විදිහට කටයුතු කරනකොට මේ ධර්මතා පහම බලවත් වෙනවා. මොකද බල කියලා කියන්නේ? අනතිභවනත්තේන බලං. ප්‍රතිපක්ෂ ධර්මයකින් යට කරන්න බැරි අර්ථයෙන් බලවත් වෙනවා. අසර අශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව යට කරන්න බෑ කියන තැනට එනවා. ලෝකේ කිසිම කෙනෙකුට දැන් නැහැ ශ්‍රද්ධාව යට කරන්න බැරි තරමට බලවත් වෙනවා. මොකද ඕනම දෙයක් 100න්ම මේ පංච ඉන්ද්‍රිය මේ ධර්මතා පහම මුල් කරගෙන දකින්න ගත්තට පස්සේ තමයි ලෝකේ යථා ස්වභාවය ඇත්තටම යට දකින්න ගත්තා. ඒ හින්දා තමයි මේ ධර්මතාව ටික තව හොඳට බලවත් වුණා. දැන් අශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව යට කරන්න බැරි හින්දා බලයි. අසීයෙන් සිය යට කරන්න බැරි හින්දා බලයි. කුසිතකමට මේ වීර්ය යට කරන්න බැරි හින්දා බලයි. විසිරුණු බල කමට අසමාහිත බවට මේ සමාධිය යට කරන්න බැරි හින්දා බලයි. මෝඩකමට අවිද්‍යාවට මිත්‍යා දෘෂ්ටියට මේ ප්‍රඥාව යට කරන්න බැරි හින්දා බලන්න. අන්න ඒ தත්ත්වයට බලවත් වෙච්ච මේ ධර්මතා පහ මේ ධර්මතා පහට කියනවා මොකද්ද බලවත් වුණාම තමයි බොජ්ජංග කියන තැන දක්වා කියන්නේ සත්‍ය සම්බොජ්ජංගය කියලා කියනවා එතකොට තියෙන්නේ මේ සත්‍ය බලයන තේරෙන්නේ ඒ විදිහට ඒක විදි සම්බොජ්ජංගය කියන්නේ. එතකොට ධම්මවිජය සම්බොජ්ජංගය කියනකොට මේ පච්චාවමයි තියෙන්නේ. සතර සතිපට්ඨානයේ ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වා මේ කරුණු එකින් එක එකින් එක වැඩෙන ක්‍රමය මේ තියෙන්නේ. සතිපට්ඨානය කියලා අපි සිහිය කියලා ආරම්භ කරපු තැන සම්මා සතිය කියලා දක් කියන තැන දක්වා වැඩෙන ක්‍රමය මේ තියෙන්නේ. ඔය විදිහට. එතකොට විශේෂයෙන්ම ගත්තාම අපි කියන ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියලා. ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස තමයි මේ ධර්මතා සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් වඩනකොට ඒ ටිකේ ප්‍රතිඵලය තමයි ඉන්ද්‍රිය කියන එක. ඉන්ද්‍රියයි කියන ධර්මතාවය වඩනකොට ඒකේ ප්‍රතිඵලය තමයි ඒ ධර්මතාවයෙම බලවත් බව. ඒ ටිකේ ප්‍රතිඵලය තමයි බොජ්ජංග කියන්නේ. ඒ ටිකේ ප්‍රතිඵලය තමයි සමාධි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. දැන් තමයි ඇත්තටම ඇත්ත පේන්නේ ලෝකෙ. දැන් අපි මෙච්චර කාලයක් හිත හිතා බලබලා හිතන යම් දර්ශනයක් ලැබගෙන නොවනින් බලබලා තපරදනය කළා. අපි ඉන්න තැන ඉඳලා ඇත්තටම ඇත්ත අපි දැකපු දේ පේන තැන දක්වා ගමන් මග මේ කියන්නේ. එකපාරටම පේන්නේ නැහැ. ඒ තව තියෙනවද ප්‍රශ්න?